මේකෙන් මේ ජීවිතයේ ඉතර වෙන්න පුළුවන් අත්දැකීම් අවබෝධ කරගන්න පුළුවන් නුවණක් මේකේ බලලා ඉන්නේ. ඊතර දෙකේ කියලා හරි මේ භාවනා කරගන්න පුළුවන්. ඒ නිසා මේ ධර්මයේ අවබෝධය ලබා දෙන්නට ඕනේ. භාවනා කරනවා කියලා අපි කරන්න ඕනේ මොකද්ද? ඇයි එහෙම කළ යුත්තේ? එහෙම නොකළොත් මොකද කියන මේ ප්‍රශ්න ටික පැහැදිලි කරලා දීලා ඒකෙන් උදුරට ධර්ම පිළිබඳ යම් අවබෝධයක් විශේෂයෙන්ම ලබා දීමයි මගේ නැත්නම් අපේ හැමදෙනාගේ ප්‍රධාන අරමුණ ඒ නිසායි අද මේ භාවනා කරන මේ පැයත් අපි මේ ධර්මයේ නැත්නම් භාවනා කරන මොකක් සඳහාද කියන කාරණාව තේරුම් කර දීම සඳහා වැය කළේ එතකොට අපිට හෙට දවසේදී අනිත් දවසේදී චිත්ත සමතයක් ඇති කරගන්න විදිහේ මේ කමඨහනක් වඩන ආකාරයෙන් උහුම් වෙලා ඒ තුලින් ඇතිවන අධ්‍යක්ෂින් ගැන සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් අද දවසේදී අපිට හොඳට පැහැදිලි වෙන්න ඕන එක කරුණක් තියෙනවා. අපි මේ කරන්න යන්නේ මොකක්ද කියන කාරණාව පිළිබඳව. ඉතින් ඒ සඳහායි මම පොඩි අනුශාසනාවක් කරනවා කරලා ඊට පස්සේ අපිට පුළුවන් ඒ පිළිබඳව කියන ගැඹුරු රාශිය මොනවා හරි තිබුණොත් පොඩ්ඩක් කතා කරගන්න. හෙට දවසේ ඉඳලා අපි ටිකක් වැඩි චිත්ත සමතයක් ඇති කරගන්න විදිහට භාවනා කරන හැටි ප්‍රායෝගික ජීවිතේ යොදා ගන්න හැටි පුරු වෙමු. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ කුමක් නිසාද මේ ලෝක සත්‍යයේ දුක දැකලා කුසල ධර්මයක් නැහැ. ඒ නිසාම ලෝකයට දුක නැති කිරීම දුක නැති කරන මාර්ගය කියන මේ ධර්මතාව දෙක පිළිබඳ ධර්මයක් නැහැ. මේ ධර්මතා අතර නොදන්න නිසා මේ ලෝකයා නැවත නැවත ජරා මරණ යනවම යනවා. අනේ ඒබඳු ලෝකයා මේ ජරා මරණ දුකේ ඈතර කරවන මාවත කර දෙන්න ඕන කියන මහා කරුණාවෙන්මයි ඉතින් මේ ලෝකේ පහළ වෙලා සංස්කාරසෝතං ලෝකේ රැඳේ දෙවිඳු ලෝකෙටම දේශනා කළේ මොකක්ද මේ දුක මේ දුක ඇති වෙන්නේ මෙහෙමයි මේ දුක නැති වෙන්නේ මෙහෙමයි මේ දුක නැති කරන මාර්ගය කියන මෙන්න මේ ධර්මතා අතරයි ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දුක දුක ඇතිවීම නැතිවීම නැති කරගන්න මාර්ගය කියන මේ ධර්මතා හතර දේශනා කරලා ලෝකයාව නිවන් කුරේට යොමු කරවලා සතරමේ නැති දඬුවට පහන ලෝකයේ දඬුවලා තමලා පිරිසම පවදාලා. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කවුද? අපි. නමුත් අපේ ජීවිත දිහා නුවණින් බැලුවොත් අද දවසේදී අපේ ජීවිතයේ ගෙවෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ විදිහට නම් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දුක පෙන්නලා දුක ඇති වෙන හේතුවක් පෙන්නලා දුක නැති වෙන ක්‍රමයක් පෙන්නවා ඒකට යන මාර්ගයක් පෙන්නවා අපේ ජීවිතවල දුක ඇති වෙනවා නමුත් ඒ දුක නැති කරගන්න කියලා අදදවලදී අපි ඒකට කරන ප්‍රතිකර්මයේ දිහා බලනවාම බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මත හාස්පත ප්‍රතිවිරුද්ධයි අපි අර පරණ හිතපු ක්‍රමයටම කරන්නේ බෞද්ධ කියන වචනේ කිව්වට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ එවදල්ලවත් අපේ ජීවිතවල තියනවා කියන එක කෙරෙන්නේ ඒකට හේතුව මම කියන්නේ මේ පින්දහම් කරන කත්ත කියලා නෙමෙයි. ඒක වැරදි කියන එක කියලා නෙමෙයි. මේ නිවන් දකින්න ඒ කියන්නේ මේ ජීවිතේ මාර්ගාවම නිවන් දකින්න කෙනෙකුගේ ආකාර සංකල්ප මෙතන වෙනස් වෙන්නට ඕන. අනේ ඒකයි. එතකොට දැන් අද විශේෂයෙන්ම අපේ ඉන්න දවස්වල බලාපොරොත්තු වුණා ඇත්තටම බෞද්ධයෙක් වෙන්න ඕනේ කොහොමද කියන කාරණාව පැහැදිලි කරන්න. ඇත්තටම බෞද්ධයා කියලා කාරණේ බය නැතුව කියන්න පුළුවන් නම් අන්න ඒකේ මානසික මට්ටමක් හදලා දෙන්න ඕනේ කියන එකයි අපේ මූලික පරමාර්ථය වුණේ. ඉතින් ඒ නිසා අපි පොඩ්ඩක් අපේ ජීවිතයේ තුලින් මේ සත්‍යය අවබෝධ කරගන්නේ කොහොමද කියලා නුවණින් සමර්ථනය කරලා බලමු. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ දහමම අපි නුවණින් ගවේෂණය කරමු. බුදුරජාණන් වහන්සේ දේශනා කළ දේශනාවන් අතරින් සත්‍යත්‍රිකායේ රෝහිතස්ස කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයේ කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ දුක දුක ඇති වෙන හේතුවත් දුක නැති වෙන හේතුවත් දුක නැති කිරීමත් නැති කරන මාර්ගයත් මේ බඹලයි පවන වූ ශරීරය තුළින් පනවා වදාරමි කියලා. දුක දුක ඇතිවීම නැතිවීම නැති කරගන්න මාර්ගය කියන මේ ධර්මතා හතරම අපි හැමෝම මම මම කියලා මගේ කියලා අල්ලගෙන මේ රූපමිතියක් තියෙන්නේ මේ ජීවිතයේදී මෙන්න මේ තුලින්ම අවබෝධ කරගන්න ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දෙනවා. මේ අවස්ථාවේදී හොඳ අවධානය මේ දෙන්න කරුණ ගැන හොඳ වමනාවක් හොඳ අවධානයක් යොමු කරන්න සමහර විට බොහෝම සියුම් බොහෝම ගැඹුරු කරුණු අපිට තේරුම් කරගන්න අවස්ථාව ලැබෙනවා ඒ නිසා හිත නොයෙකුයි කරුණු වල තිබුණොත් නම් මේක තේරුම් කරගන්න අමාරුයි ඒ නිසා මේ පෙන්නන්නේ මේ ආම්තුරු දේශනා කරන මොකක්ද කියන කාරණාව තේරුම් කරගන්න අපේ පස්සේ වචනය වචනේ පිටපස්සෙන් එනවා එතකොට ඒ රෝහිතත් සූත්‍රයේ පෙන්වන බුදුරජාණන් වහන්සේ එනම් මේ චතුරාර්ය ධර්ම අවබෝධ කරගන්න කියලා කොහොමද බඹයක් පමණෝ සිරුර තුනේ මෙන්න මේ ටික අපි අවබෝධ කරගන්නට ඕනේ විශේෂයෙන්ම අපි දැනගන්නට ඕනේ මේ ලෝකේ තියෙන ධර්මතා තුනක් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා. ඔකට කියනවා විමුක්ති මුඛ කියලා. කෙනෙකුට මේ ලෝකය අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් කියන මේ ධර්මතා තුනේ එක ධර්මතාවයක් කෙනෙක් වූ නුවණ නැතිනම් එයා කවදාවත් මේ ලෝක නිරෝධයට කැමති වෙන්නේ නැහැ. එතකොට අපි දැනගන්නට ඕනේ අනිත්‍ය කියන වචනය ගත්තාම විවිධ මට්ටම් වලට බෙදන්න පුළුවන් වචනයක්. නමුත් සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති අත්ථ නිබ්බින්දති දුක්ඛේ දේශමග්ගෝ විසුද්ධිය සබ්බේ සංඛාරා දුක්ඛා යදා පඤ්ඤාය පස්සති අත්ථ නිබ්බින්දති දුක්ඛේ දේශමග්ගෝ විසුද්ධිය සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත්ථ නිබ්බින්දති දුක්ඛේ දේශමග්ගෝ විසුද්ධිය කියලා පෙන්නපු මෙන්න මේ වචනේ අර්ථයෙන් කියලා දැනගියොත් නම් අපිට මේ පේන අපි ධර්ම සීමාවෙන් උපදින විශාල දර්ශනාත්මක පැත්තකට අපි අරගෙන යනවා. එතකොට එන්නේ ඒ මට්ටමට නුවණ වැඩුණු කෙනෙකුටයි පෙන්වන්නේ අත් නිබ්බිදි දුකේ දුකේ කලකිරෙනවා කියලා. සියලුම සංස්කාරක ධර්මයන් අනිත්‍යයි කියලා යම් කලක විදසුන් නුවණින් දැක්කොත් ඇත්ත ඇතිනේ දැක්කොත් එදාට දුකේ කලකිරෙනවා සියලු සංස්කාරක ධර්මයන් දුකයි කියලා යම් කලක විදසුන් වලින් දැක්කොත් එදාට දුකේ කලකිරෙනවා සියලුම ධර්මයන් අනාත්මයි කියලා නුවණින් දැක්කොත් විදසුන් වලින් දැක්කොත් එදාට දුකේ කලකිරෙනවා ඒකයි විමුක්තියට නිවනට මඟ කියලා පෙන්වනවා එහෙනම් දැන් මොන්නේ දුකේ කලකිරෙන්න නම් සියලුම සංස්කාර ධර්ම අනිත්‍යයි කියලා වැටහෙන්න ඕනේ. දැන් මේ ලෝකේ හැම දෙයක්ම අනිත්‍යයි කියලා අපි දන්නවද නැද්ද? දන්නවා. මේ සියලුම ධර්මයෝ දුකයි කියලා අපි දන්නවද නැද්ද? මේ සියලු ධර්මයෝ අනාත්මයි කියලා දන්නවද නැද්ද? දන්නවා. ඒක බව කරන දෙයක් නෑ. දෙකේ හරිනේ. සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි කියලා දන්නවා දුකයි කියලා දන්නවා අනාත්මයි කියලා දන්නවා හොඳයි එහෙනම් දැන් අපි දුකේ කලකිරලා තින්නේ ඇයි එහෙනම් මේ දේශනා වචනවල කුඩලවක් ඇති කොහෙද එහෙනම් එහෙනම් කොතනද කරන්නේ එහෙනම් මේ අපි අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දන්න දකින මේ මට්ටමේ මොකක් හරි වැරද්දක් වරුවක් තියෙනවා නේද? අන්න ඒක ටික අපි හොයාගන්නට ඕනේ. ඒ ටික අපි දැනගන්නට ඕනේ. ඒ ටිකත් හොයාගත්තොත් දැනගත්තොත් අපි මේ දුකේ කලකිරෙනවාමයි. ඒකට මෙහෙම කරුණක් කියනවා. සියලු දන්නේ දුකයි කියලා අපි හිතනවා. නමුත් අපි දන්නේ නැහැ අපි දුකේ එක පැත්තකට දුකයි කියනකොට දුකේම තව පැත්තක් සැපයි කියලා කියනවා. සැපයි කියනවා කියනවා. අපිට සියලු ධර්මයේ දුකයි කියන නුවණ ඇවිල්ලා නැහැ. නමුත් සියලු ධර්මයේ දුක දන්නවා දුක දන්නේ නැහැ කියන නුවණ. ඉතින් මොකද කරන්නේ? සියලු ධර්මයන්ගේ සියලු ධර්මයන් නැත්නම් සියලු සංස්කාරයේ දුකයි කියන නුවණක් නැහැ. සියලු සංස්කාරයේ දුකයි කියන නුවණ තාම නැහැ කියන එක දන්නේ නැහැ. එතකොට අපි වෙලා තියෙන මොකද ඉතේම නොදන්නා බව වත් දන්නේ ඇත්තට බලනවා. එතකොට අපි කොහොමද දැන් දකින්නේ සියලු සංස්කාරක ධර්මයන් දුකයි කියන දැන් මේ ගවේෂණයක් වෙන්න ඕනේ කොතනින්ද? මම ඔබට උපමාවක් මතක් කළා කරන හැමදාම හොඳට බලන්න දැන් අපි ඉඳගෙන ඉන්න ඉරියව්ව අපිට දුකක් වෙනකොට අපිට සැපයි කියලා හිතෙන්නේ මොකද්ද? ඉඳගෙන ඉන්න ඉරියව්ව හෝ ඇවිදිනවා නැත්නම් නිදාගෙන ඉරියව්ව සැපයි කියලා හිතෙනවා. ඔන්න සැපයි කියලා හිතන ඉරියව්ව අපි හිතගත්ත හෝ ඉඳගත්ත කියන්නකෝ. ඒ ඉරියව්ව ටිකක් දුකක් වෙනකොට දැන් ආයෙ අපිට සැපයි කියලා හිතෙන්නේ මොකක්ද? ආයෙ ඉඳගෙන මේ ඉස්සෙල්ලා යම් ඉරියව්වක් අපි දුකයි කිව්වා නම් දුකයි කියලා තීරණය කළා නම් ඒ ඉරියව්වම යාවව සැපයි කියලා. දැන් අපි දුකේ එක පැත්තකට සැපයි කියලා නැද්ද? සැපයි කියලා. හොඳට බලන්න මේ පළගැටිය වගේ සතෙක් ගැන. දැන් පළගැටිය කැමතිද දුකට? නෑ දුකට කැමති නෑ ඒක. ඒකට කැමති කැමති නොගේද? පහන් ගලට කැමතිද නැද්ද? කැමති. දැන් තමන් කැමති දේ ලබා ගන්නවා කියලා කියන්නේ මොකේද පයින්? පහන්. හැබැයි අමතක කරන්න එපා එයාව දුකට කැමති නැහැ. දුකට කැමති නැහැ කැමති නැපත සැපයි කියලා එයා හිතාගෙන ඉන්න දුකට මොකද කරන්නේ? එයා දුකට කැමති නැහැ කැමති නැපත සැපයි කියලා හිතාගෙන දුක ඒකලන්නේ නැත්තම් ඉබේම මේ ජීවිතයේ ක්‍රියාත්මක වෙන දුක අනුව යන ක්‍රමයකට. දැන් පළවෙනිය පහන්දලට පයින්නවා, පයින්නකොට පිච්චෙනවා, දුක එනවා. ආපහු ටිකක් හරි බලද්දී මොකද කරන්නේ? යමක දුක යමකින් දුක ආවේ ඒ දුකටම පයින්න. ඔන්න මැරෙනකම් හතරනේ දුකම ඉදිරියෙන් දුකටම තණ්හා කරනවා, දුකටම පයින්න. මැරෙනවා ඒ දුක දන්නේ දුක ඇතිවීම දන්නේ නමුත් අපි අමතක කරන්න එපා පළඟදියව කවදාවත් කැමති වෙන්නේ නැහැ දුකට. එයා කැමති වෙන්නේ සැපට. නමුත් මම කැමති නැහැ දුකට කැමති සැපට මම සැපයි කියලා හිතන මේ දේ තුල තියෙන යථාර්ථයේ දුක නේද කියන නෝන එයාට ආවේ මේ පින්වතුන් කැමතිද දුකට? කවුද කැමති දුකට? කවුරුත් දුකට කැමති කවුරුත් කැමති නැද්ද ඇහැට? තමන්ගේ ඇස් දෙකට කැමතිද නැද්ද? කැමති. කන දිව නාසය ශරීරයට කැමතිද නැද්ද? කැමති. ඇයි අපි මේ දෙකට කැමති මෙන්න මේ දෙකේ යථාර්ථය අපි දැක්කේ නැහැ. මේ ඇහැට දිව නාසය ශරීරය කියන මේ ධර්මතාවයේ යථාර්ථය අපි දැක්කේ නැහැ. අපි දන්නේ නැහැ. අපි දැක්කනම් දැනගත්තනම් අපි සමහර විටක මේට වඩා ගොඩක් වෙනස්. වෙනස් ස්වභාවයකට අපේ මනසපත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුකට අකමැති ඒ ඇහැ කන දිවනාසේ ශරීරයට කැමති ලෝකයක්. දුක්ඛේ අඥානං බුදුරජාණන් වහන්සේ දෙයක් නෙමෙයි මම මේ දැන් කතා කරන්නේ හැම දිනම මේ තමන් ඉන්න තැනද කියලා බලන්න. ඇත්තද මේ කතා කරන දෙයක් කියලා. අපි කවුරුවත් දුකට කැමති සංස්කන්ධයේ මුරුම වෙච්ච මේ දුකේ නැවත නැවත පවතින දුකක් නිසා. ආහාරය නිසා. එතකොට කන බොන ආහාරය නිසායි මේ ඇහැ පවතින්නේ. ඊට පස්සේ එහෙනම් ඇහැ කියන එක හේතුගේ හටගත් එකක්. අපි ළඟම හේතුව කෙනෙක් හේතුව ගමුකෝ. කර්මය ගැන කිව්වොත් උපාදාන හේතුව සාමාන්‍ය කියන්නේ නමුත් කන බොන ආහාරය නිසා මේ ඇහැ පවතිනවා හැදෙනවා කියන එක පිළිගන්න පුළුවන් නේද? පුළුවන්. මොන ආහාර නිසා ඇහැ හැදෙනවා? එන ගැහ හේතුන්ගෙන් හටගත්ත එක. එතකොට මේ ඇහැ නොපෙනියනවා නේද? පෙනීම අඩු වෙන දෙයක් නෙමෙයි. අඩු වෙනවා. පෙනීම අඩු වෙනවා කියලා මොකද වෙන්නේ? මේ ඇහි විරණ බව නේද? මේක මේ ජරාව නැත්තම් විරණ බව නේද? එන බුදුරජාණන් වහන්සේ දේශනා කළා ජරාපි දුක්ඛා මේ ඇහි නොයෙක් ලෙඩ රෝග හැදෙන්නේ නැද්ද? හැදෙනවා. ඒකට මොකද කියන්නේ? විආදි දුක්ඛ. මේ ඇහැ පූර්වක් ඇඳලා හරි කවුපාරක් ඉතිපාරක් වෙලා හරි මේ ඇහැ දිදෙන්න දැටෙන්න බැයිද? එහෙනම් මේ ඇහි මරණ ධර්මය නෙමෙයි ඒක. ඇහි විනාශය නෙමෙයි ඒක. එතකොට මේ ඇහැ නිසා අප්‍රිය අමනාප ස්පර්ශ ලැබෙන්නේ නැද්ද අපිට? අසහිතා වූ වේවා එහි බල වූ වේවා අපිට අප්‍රියමනාප ස්පර්ශ ලැබෙන දුක විඳින්න වෙනවා. එහෙනම් ඇහැ කියන්නේ අප්‍රිය අමනාප දුක ලබා දෙන ධර්මතාවය. මේ ඇහැ නිසා ප්‍රියමනාප දේ නොලැබීමේ දුක එන්නේ නැද්ද? එහෙනම් ප්‍රියංගෙන් වෙන්වීමේ දුක ලබා දෙන ධර්මයක් නෙමෙයි මේ ඇහැ කියන්නේ. මේ ඇහැ නිසා අඬන්න වැළපෙන්න ශෝක කරන්න කරුණු අපිට උපදින්නේ නැද්ද? මේ ඇහැ කියන්නේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන උපායාසූ ධර්මතාවය. බුදුරජාණන් දේශනා කළා. දැන් අපි කවුරුත් එහෙම දැනගෙන තිබුණාද මේ ඇහැ ගැන? නෑ. අපි කවුරුත් එහෙම දන්නවද? අපි දුක්ඛ සත්‍ය අහලා තියෙනවා. ජාතික දුක්ඛ, ජරාක දුක්ඛ, ව්‍යාධික දුක්ඛ, මරණික දුක්ඛ, අපේ සංපයෝග දුක්ඛෝ කියේ විපයෝග දුක්ඛෝ කියලා. අපි ජාතික දුක ගැන දන්නේ එක්තරා ටිකක් විතරයි. මෞ කුසක ඉපදෙන අවස්ථාව මේ දෙක විතරයි. නමු ජාතිය ස්වභාව කොට ඇති සෑම ධර්මතාවයකම දුකයි කියන නුවණ අපිට එන්න ඕන. නැත්ති ජාතස්ස අමරණ. ඇති වෙච්ච හැම දෙයක්ම නැති නොවෙනවා. හරිද? එනකොට ඇති වෙච්ච හැම දෙයක්ම නැති වෙන ධර්මතාවය විතර. හොඳ අවධානයෙන් ඉන්න ඕනේ වචන වලින් ඉන්න ඕනේ. හරිද? ඒ දේ වුණොත් සමහර විටක පෙන්වන්න තරම් 100 ඉන්නවා. එතකොට ඇති වෙච්ච හැම දෙයක්ම නැති වෙනවා. යම් කිසි සමුදේ ධම්මං සම්බන්ත නිරෝධය. යම හේතුත්වයෙන් හටගන්නේ නම් සියල්ල හේතු නැති වෙනකොට නැති වෙන ධර්මතාවයෙන් යුක්තයි. එහෙනම් මේ ඇහැ කන දිවනාසය ශරීරය කියන ධර්මතාවය එබඳුයි නේද? එහෙනම් මේක විදේක අවස්ථාවක විතරක් ලැබෙන එකක්ද මේ ජාති ස්වභාව කොටේ ධර්මය? ඇති වෙන හේතුන්ගෙන් හටගන්න ස්වභාවය අපේ ජීවිතේ හැම වෙලේම පවතිනවද නැද්ද? අපි මහලු බව දකින්නේ, දිරණ බව දකින්නේ එක්තරා අවස්ථාවක දෙවිතරයි. නමුත් ඒ කියන්නේ මේ ඇහැ කියන එක අපිට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් පෙනීම අඩු වෙලා යනවා කියන්නේ මේ මහලු බවයි කියන කාරණාව තේරුණොත් මහල් බව කියන එක අපේ ජීවිතය අතනතර පවතින ධර්මතාවය කියන බව අපිට නුවණට අවබෝධ වෙනවා. මරණය නැත්නම් ලෙඩවීම කියන එක අපි දකින්නේ ජීවිතයේ එක්තරා අවස්ථාවකදී විතරයි. මෙලක් දුකක් හැදුණා. ලෙඩ දුක නැති කෙනා මොකද වෙන්නේ? ඒ කලකිරීම දෙලක් දුකක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? මේ ක්ෂණිකව මේ ධර්මයන්ගේ ආපාදික භාවයක දුක. බඩගින්න ලොකුම ලෙඩක් කියලා. දේශනා කළ නිසාවත් මේ ස්වාමීන් වහන්සේලා දේශනා කළ නිසාවත් නෙවෙයි දේශනා කරන නිසාවත් නෙවෙයි දැන් මේ කෙනා කෙනාට හිතන්න ඉඩ අවස්ථාව කරදර මේ කියන්නේ මේක ඇත්තද නැත්තද කියලා තමම හිතන්න බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව සත්‍යයක් දැන් අපි මේ යන්නේ මොකද්ද සත්‍ය අවබෝධයක් කරන්නේ ඇත්ත ඇති හේතු අවබෝධ කරගන්න එතකොට අපි දුකට කැමති නැහැ, හැද කැමති. ඇහැ කියන්නේ ජරා මරණ දුක් පරිදේ දුක් දුමුණ දුර්වලතාවය. එහෙනම් අපිට සුදුසුයිද දුක්ඛේ ඥානක් කියන්නේ? දුක දන්නවා කියන නුවණ දුක ගැන දන්නවා කියන නුවණක් තියනවා කියන සුදුසුයිද? අපි ඉපදීම දුකයි ලැබීම දුකයි මහලු බව මරණය දුකයි කියලා කොච්චර හිතුවා වචනේ අපේ ක්‍රියාවතුන් අපි කරලා තිබලා තියෙන මෙතර කල් මොකද්ද දුක්ඛේ අඥානං වෙන විදිහට එහෙම නෙමෙයිද? එහෙනම් දුක්ඛේ ඥානං වෙනවා කියලා කියන්නේ දුක ගැන දැනුමක් ඇති කරගන්නවා කියන්නේ කුමක් ගැන දැනුමක් ඇති කරගන්න ඕනේද? ඇහැ ගැන දැනුමක් ඇති කරගන්න ඕනේ. හොඳට මතක තියාගන්න ඇහැ මමයි කියන தත්ත්වයට පත් වුණාට පස්සේ ඇහැ මගේ කියන தත්ත්වයට පත් වුණාට පස්සේ මේ කෙලෙස්යේ උතුරා ගිහිල්ලා තමයි ඔය විදිහේ රූප හොයන මට්ටමට අපේ මනසපත් වෙලා තියෙන්නේ. අපිට භාවික ලෝකය මේ තියෙන ඔක්කොම රූප අයින් කරන්න බෑ. මේ ලෝකේ තියෙන හැම රූපයක්ම රූපයක් කෙරෙහි හැම තණ්හාවක්ම ඊට පස්සේ බාහිර රූප ලෝකෙට ගියාම රූපයෙන් කෙරෙහි තණ්හාවක් ඇති වෙනවා. ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් කෙරෙහි තණ්හාව ඇති වෙනවා. නමුත් රූප බල බල තණ්හාව නැති කරගන්න දරණ දෙයට වඩා කායෝගිකව කරන්න පුළුවන් දෙයක් රූප බලන්ද කියන ඇහැ ගැන කලකිරුණා. මේ ඇහැ නිබඳු ස්වභාවයක් නම් නිබඳු ඇහිං කවදාවත් සැපදායක යමක් ලබන්න පුළුවන්ද කියන නුවණ අපි දිවේ නෙයි. එහෙනම් අපි දුකයි කියලා දැන් අවබෝධ කරගත යුත්තේ දුක්ඛේ ඥානං ලැබෙනවා නම් අපිට ලැබෙන්න ඕනේ කොතනින්ද? මේ ඇහැගෙන නුවණින් ගත යුතු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඇස පිරිසිඳ නොදැන පිරිසිඳ නොදැක දුක්ඛලවර කිරීමක් මම නොකියමි. කන පිරිසිඳ නොදැන පිරිසිඳ නොදැක දුක්ඛලවර කිරීමක් මම නොකියමි. නාසය දිව ශරීරයේ සිට පිළිසිඳ නොදැන නොදැක දුක් කෙලවර කිරීමක් නොකිය විසඳලා. එහෙනම් මේ පිළිවෙත් හැමදෙනාටම තේරෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දුක්ඛේ අඥානං කියලා ලෝකෙට කිව්වේ ඇයි කියන කාරණාව. දුක දුක ඉපදෙනවා, ලෙඩ වෙනවා, මහලු වෙනවා, මරණයට පත් වෙනවා කියලා මේ ටික දන්න දුක එපා කියන මේ ලෝකෙට තවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුක්ඛ ඥානම කියලා නේද? එහෙනම් එහෙම පෙන්නලා තියෙන්නේ මොකේද? මෙන්න මේ ටික නිසා. හොඳයි. යම් කිසි කෙනෙක් ඉතුරු නැතුව මේ ඇහැ කන දිවනාසය ශරීරයේ මනස කියන ධර්මතා අය ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සූ ධර්මතාවය කියලා දැක්කොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එයාට දුක්ඛ ඥානම කියලා කියන්න හේතුවක් නැහැ. මොකද මේ රෝහිතස සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි ලෝකයේ කෙලවරට ගිහිල්ලා දුක් කෙලවර කිරීමක් මම නොකියමි. ආගමනින් ලෝකයේ කෙලවරට ගිහිල්ලා කෙලවරක් නොදත හැකි. එතකොට වුවත් මහණෙනි ලෝකයේ කෙලවරකට නොගොස් දුක් කෙලවර කිරීමකුත් නැහැ. මහණෙනි ලෝකේ කෙලවර මොකද්ද? ඇස ලෝකේ කෙලවරයි, රූපේ ලෝකේ කෙලවරයි, කන, ශබ්දේ, නාසයේ, ගන්ධේ, දිව, රස, කය, ස්පර්ශේ ලෝකේ කෙලවරයි. එහෙනම් දැන් ඔන්න අපිට එක කරුණක් තේරෙන්න ඕනේ මොකද්ද? ඇහැ, කන, දිව, නාසය, ශරීරය හිත කියන මෙන්න මේ ධර්මතා ටික මොකද්ද? දුක කියන එක. දැන් ඉවරයි කියලා දෙන්න. තව නැහැ. දැන් දුකේ අඥානද? අඥානද ඥානද? ඥාන. අඥාන. කුමක් විදාද අඩු මොකක්ද? හරි දැන් කෙනෙක් ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන ආයතන 6 දුකයි කියලා දැක්කොත් මේ ධර්මතාවයක දුකයි කියලා දැක්කොත් දුක්ඛේ ඥානන්ද අඥානද? දුක්ඛේ ඥාන. එන්න අපි දන්නේ. මම කියනවා නෑ තවත් අරුවක් කියලා. එහෙම කිව්වොත් අපි දන්නවද අපි දන්නේ ඔය දැන් අහලා ඔය උපරිමේනේ තවත් අරුවක් මොකක්ද නෑ හේතුන්ගෙන් හටගන්න හැම දෙයක්ම දුකයිනේ ඊට පස්සේ දැක දැනගත යුතු දැකගත යුතු තව කරුණක් තියෙනවා හේතුන්ගෙන් හට ගන්නවා කියන ධර්මතා කියනවා මොකද්ද ඇති වෙන බවද හේතුන්ගෙන් හට ගන්නවා නැති වෙන බවද හේතුන්ගෙන් හට ගන්නවා එහෙනම් ඇති වෙන බවයි නැති වෙන බවයි කියන ධර්මතා දෙකම ලෝකේ දුක එහෙනම් දැන් ඕගොල්ලෝ දැක්කේ ඇති බවෙන් ඇති වෙන දෙයක දුක විතරයි තේරෙන හැමෝම කියන එක මම කියන එක හොඳ අවධානයෙන් විදියට තේරුම් ගන්න පුළුවන් වටිනා කොටස. හැබැයි මේ ටිකම තේරුම් නොගෙන දුක් කෙලවර කිරීමක් කවදාවත් හම්බ වෙන්නේ නැහැ. මේ ඇහි ඇති බව දුක අමතක කරන් දෙපා. ඇහි නැති බව ලෝකෙට දුක. ඇහි නැති බව ලෝකෙට සපක් වෙනවද? දුක. දැන් මෙච්චර ලාවි කතා කළේ ඇහි ඇති බව දුකයි කියලා නේද? ඇහ නැති වුණොත් දුකද දකද? දුකයි. එහෙනම් ඇහි නැති බව ඇහි නැති බව දුකයි. කන දිවනාසේ ශරීරේ මේක නැති බව දුකයි. එතකොට මේ ආයතනයේ ඇති බව දුකයි නැති බව දුකයි. හැබැයි ලෝකෙට හිතට වචන මතක තබා ගන්න ඕනේ. මේ කියන්නේ ලොකු අර්ථයක් ඇතුළු අපේ දරුවෙක් ජීවත් වෙන්නකොට මේ දරුවා නිසාත් අපි නොයෙක් විදිහේ දුක් ගැහැට විඳිනවා නේද? මේ දරුවා හදිසියේ මැරුණොත් මේ දරුවා නැති වෙච්ච නිසා අපිට සැපේනවද? නෑ මොකද වෙන්නේ? දුක ඇති බව වගේම දුකේ නැති බවත් ලෝකෙට දුක ඕනේ නැද්ද? දුක වෙනවා නේ. එහෙනම් අපි මතක තබා ගන්න ඕනේ දුක කියන දේ උපන්නාට පස්සේ මේ දුක්ඛේ ඥාන කියන නුවණට මේක එන්න ඕනේ. දුක කියන එක උපන්නාට පස්සේ දුකේ ඇති බව දුක දුකේ නැති බව දුක. ඒ නිසාමයි දුකේ ආස්වාදය ආදීනෙත් නිස්සාරණය කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසායි දුකේ නූපදීමට කැමති වෙන්න කියලා කිව්වේ. මේක බොහොම වටිනා ගැඹුරු තැනකට එක්ක යනවා. බුදුදහම දුක කියන එක උපන්නාට පස්සේ ඒකේ නැති බව සැපක් කියන නුනාන දෙලක පගතන නැහැ. ඇයි? මේක දුකයි. ඉතින් මේ දෙලක පගතන නරනලා ඉතින් දුක නැහැ ඉවර. මේක නැති බව අපිට සැප වෙනවා නම් දුක කියන එක උපන්නොත් අමතක කරන් දෙපා මේ ද උපන්න දුකේ ඇති බව දුක නැති බව දුක මට විශේෂයෙන්ම ඕනකම තිබුණේ මේ භාවනා වැඩසටහන මෙන්න මේ වගේ මට්ටමකට මේ පිටුතුන්ගේ පිළිවාරණය ඒ කියන්නේ දැනගන්න ඕනේ අවම ඇත්ත වශයෙන්ම මේ ජීවිතේම නිවන් දකින්න පුළුවන්. ඒ මේ සංකල්පයේ චින්තනයකින් හිතලා බලන පැත්තකින් ඔබට යාවේ දර්ශන තියෙන දර්ශනයක් තියෙනවා. ඉතින් මෙන්න මේ ටික අපි හොඳට දැනගන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඉපදීමේ ස්වභාවය ගැන අපි කලකිරෙන්නේ. උපන්න දෙයක් තුළ උපන්න දෙයක ඇති බව දුකක් කියලා නැති බව අපිට සැපක් කියන හම්බ වෙන තාක් නූපදීමක් ගැන අපි හොයන්නේ අජරාමර බව. ජරා මරණ කියන කාරණාව ලැබෙන්නේ ජාතිය කියන කාරණාවක් ඇතිව. ඉපදීම කියන කාරණාවක් ඇතිව. ඉපදීම කියන කාරණාව ගැන කලකිරෙන්න නම් අපි ඉපදීම කියන කාරණාව උපන්නට පස්සේ උපන්න දෙයක පැවැත්මක් නොපැවැත්මක් කියන දෙකම දුකයි කියන කාරණාවක් දැක්කොත් තමයි නූපදීමකට අපේ මනස යොමු වෙන්නේ. නැතිනම් ඒ දා අපි උපන්න දේ තුල සැනසෙල්ල උපන්න දෙයක් පිළිම හොයනවා. ඒක අපි දන්නේ නැතිලා. බඩගින්න අපිට දුක. බඩගින්න දුක. බඩගිනි නැති බව අපිට ලෝකේ හම්බ වෙන නිසායි අපි කලකිරෙන්නේ නැත්තේ. අපිට ප්‍රශ්නයක් වෙන්න ඕනේ ලෝකේ කලකිරෙන්න නම්. නමුත් දැන් උත්තරයක් තියෙනවා නම් කලකිරෙන්නේ නැහැ. විපාකය අපිට දුකයි. නමුත් කවුරුත් කලකිරුණාද? ඇයි ලෝකෙ ඈතර වෙන තරම් ලෝකෙ ඈතර වෙන දහම හොයන තරම් නුවණක් ආවද ඒකේ? නෑ. ඇයි බඩගින්න කියන දුක දුකක් හැටියට දැකලා ලෝකෙ ඈතර වෙන විදිහේ දහමක් හොයන නුවණක් ආවේ නැත්තේ. හිතන්න ටික. මේක දුක නම් ඇයි අපිට හැම වෙලේම දුක ගැන දුකෙන් ඈතර වෙන දහමකට අපි උත්සාහවත් වෙන්නේ ඇයි? කියලා කාරණාව පස්සේ වන්නේ ඇයි? ඇත්තටම මේ ධර්මයේ දුකයි නම් දුක තුල කවුරුත් කැමති නැහැ නේද? එහෙමනම් ඒකාන්තයෙන් දුකින් මිදීමේ මාවතකට අනිවාර්යයෙන්ම අපේ මනස යොමු වී යුතුමයි කියන ධර්මතාවය. නේද? අපි කියමුකෝ අපිට සතුරු සතුරු වදක පිළිසකට අපි ආවොත් උදේටත් කසපාරවල් ගහනවා දවල්ට කසපාරවල් කන්න වෙන මේ වගේ නිතරම දුකක් හැටියට පෙවුණු උදේ දවල් රැ මේකේ සතුටේ ඉන්නේ අපි හැම වෙලාවෙම ඉඳ අවස්ථාවන් බලබල සතුලන්ගේ මගහැරීමක් එයාට වැරදින වෙලාවක් බලබල නෙමෙයිද අපි ඉන්නේ මේකේ පයින්නේ. ඇයි අපිට මේ ලෝකෙන් එහෙම වෙන්න ඒ විදිහට කරන්න උත්සාහය ආවේ නැත්තේ? කොතනක හරි තියනවා කියලා තේරෙන්නේ නැද්ද මේ අපි දුක ගන්න එකේ හොඳටම අරුවල? බඩගින්න කියන දුක එක දුකක් ඇති කෙනෙකුට කලකිරලා මිදෙන්නේ බඩගින්න කියන මේ දුක ඇයි අපිට ප්‍රශ්නයක් නොවේ මේ නිවන සඳහාම යන්න? ඇයි විපාකයේ කියන මේ දුක අපිට හේතු නොවුනේ නිවන සඳහාම විමුක්තිය හොයන? ආදී වේදන් දැනගත්ත අපිට දෙකේ ඉස්සෙල් ප්‍රශ්නයක් එනවා. ඒක තමයි මම කිව්වේ අපි මේ මේ තුල පවතින දුක් කියන්නේ ආනම්බරයි. ඒකේදී අපි දැක්කේ හොඳට බලන්න බඩේ වින්නේ ඇති බව විතරයි අපි දුක බවට දැක්කේ. පිපාසයේ ඇති බව විතරයි අපි දුක හැටියට දැක්කේ. ඒ වගේම අපිට ඒ ලෝකයේ තුලම හම්බුණා සැප බඩගිනි නැති බව, පිපාසයේ නැති බව සැපයි කියලා කවුරක් අපට හම්බෙලා අපිට නිවන දක්වා යන්න ඕනේ නෑ මේකට දුකෙන් මිදෙන්න. తాවකාලික උත්තර අපිට තිබිලා තියෙනවා. නමුත් යම් වෙලාවක කෙනෙකුට ආවනම් බඩගින්න දුකයි බඩගින්න නැති බව දුකයි කියලා. විපාකයේ දුකයි විපාකයේ නැති බව දුකයි කියලා මෙයාට දෝෂිතුරු කරන්නේ. ඒ කාන්තෙන් මෙයාට විමුක්තිය බඩගින්න කියන ධර්මතාවයේ නූපදීමම කියන තැනට එන්න වෙනවා. යම් තැනක බඩගින්න කියන එක නූපදීද මෙන්න මෙතනයි කැප කියන තැන දක්වාම මෙයාගේ මනස එනවා. බඩගින්න කියනක උපන්නොත් ඒක ඇති බව දුක නැති බව දුක කියන තැනට කෙනෙකුගේ අවබෝධය ලැබුණොත් මෙයා කවදාවත් බඩගින්න කියන එකේ ඇතිවීම ගැන සතුටු වෙන්නේ. අපි දන්නේ නැහැ බඩගින්න දුක බඩගින්න නැති බව සැපයි කියනකොට ආපහු අපි කතා කරලා තියෙන්නේ බඩගින්න කියන එක ගැන දන්නේ නැහැ. මෙන්න මේ විදිහ තමයි අපිට හිතා ගන්න බැරි. අපේ අවබෝධය යන්නේ නැත්තේ. ඒ වගේ දැනකට අපේ අවබෝධය ගියොත් අවබෝධය යොමු වුණොත් අපිට මේ ලෝකෙ තුල උත්තර හම්බ වෙන්නේ නැහැ. ඒ නිසායි මම මුලින්ම මතක් කළේ මේ කතා කරන දේශනාව බොහෝම ගැඹුරු පැත්තකට යොමු වෙනවා ඒ නිසා හොඳ අවධානයෙන් ඉන්න කියන එක. ඒකත් එහෙමයි සංකත ධාතුවේ ස්වභාවයක් වෙනවා බුදුරජාණන් වහන්සේ උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති පිටස්ස නිරත පඤ්ඤාය හේතුන්ගෙන් හටගන්න ධර්මයන් තුල ප්‍රධාන ලක්ෂණ තුනක් තියෙනවා මොකද ඉපදීමක් වෙනවා ගැයීමක් නැතිවීමක් වෙනවා ඉදෙන දේ වෙනස් බවක් අන්‍ය ස්වභාවයට පත් වෙන බවක් පේනවා. මේක තමයි සංකල්පධාතයේ ප්‍රධාන ලක්ෂණ තුන. මම පෙන්නවා හේතුන්ගෙන් හටගන්නවා කියන ධර්මතා සංකල්පධාතුවේ කෙටි කෙටි කියන නම මොකද? මේ හේතුන්ගෙන් හටගන්න බවට කෙටි කෙටි කියන නම සංකල්පය. එතකොට මේ හේතුන්ගෙන් හටගන්න ධර්මතාවය මම කියනවා දෙකක්. මොකද්ද? හේතුන්ගෙන් හටගන්නවා ඇති බව හටගන්නවා නැති බව හටගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කච්චායන පුත්‍රකම සූත්‍රයේදී වේගුයේනකෝ කච්චායන ලෝකෝ අතිතම් ජීව නැතිතං කච්චායන බොහෝසෙන් මේ ලෝකේ ඇත්තටම නැත කියන අන්ත දෙක අසුරු කරනවා බඩගින්න ඇති බව දුකක් වෙනකොට බඩගින්න නැති බව හොඳයි කියලා හිතනවා. බඩගින්න නැති බව දුකක් වෙනකොට මොකද වෙන්නේ? දුකක් වෙනවද? බඩගින්න නැති බව සැපක් වෙන්නේ. ලෝකෙට බඩේ නැති බව සැපක් වෙනවා. බඩේ නැති බව දුකක් වෙන ප්‍රශ්නේ හරි. ඊට විපාකයේ ඇති බව දුකක් වෙනකොට විපාකයේ නැති බව සැපක් වෙනවා. දුක් වේදනාවේ ඇති බව දුකක් වෙනකොට නැති බව සැපක් වෙනවා. සැප වේදනාවේ ඇති බව සැපක් වෙනකොට නැති බව දුකක් වෙනවා. ඇති බව වගේම නැති බව තුල හරි අඩක් කෙනෙක් ඇතුළු කරලා තියෙනවා. කැප වේදනාවේ ඇති බවට ලෝභය වෙලා තියෙනවා දුක් වේදනාවේ ඇති බව ද්වේෂය වෙලා තියෙනවා ඊට පස්සේ ඒකෙම හරියටම දුක් වේදනාවේ නැති බව රාගාංශය අංශය වෙලා තියෙනවා නැති බවේ නැතේ සැප වේදනාවේ නැති බව ප්‍රතිකාංශය අංශය වෙලා තියෙනවා ඇති බව වගේම නැති බව කියන ධර්මතාවය තුල හරි අඩක්ම අපේ කෙලෙස් රාග දේශ දෙක ඇති වෙලා තියෙනවා නමුත් අපි දන්නේ නැහැ මෙන්න මේ සංකත ධාතුවේ මේ ස්වභාවය අපි තේරුම් නොගන්න තාක් ඇති බව සහ නැති බව කියන මේ දෙකම හේතුන්ගෙන් හටගන්න දෙයක් එහෙනම් යමක් හේතුන්ගෙන් හටගන්නවා නම් ඒ සියල්ලම මොකක්ද අනිත්‍ය වෙනවා යමක් අනිත්‍යයි නම් ඒ හැම දෙයක්ම දුකක් කියන මේ උත්තරේට නාවෝ අපි කවදාවත් මේ ලෝකෙ තුල කල කෙරෙන්නේ නැහැ එහෙනම් දැන් මේ චතුරාර්ය සත්‍යයේ දුක පිළිසින දකින්න අපේ මනස මොනතරම් දුරට යන්න ඕනද කියන එක තමයි මම පැහැදිලි කරන්නේ. හැබැයි බය වෙන්න එපා. මේ තරම් ගැඹුරු මම මුල් කරුණට බෙන්නුවට මේ පින්වත් අයත් දැන් මේක රුදුන මෙහෙම දෙයක් කියනවා කියන තැන විතරක් තේරුම් ගන්නට නැති දුක්ගහම අනුකූල ප්‍රතිපදාවක් මේ හැම තැනක්ම දුකයි කියන නුවණ Taman තුල උපදින විදිහේ මාර්ගයක් බුදුරජාණන් වහන්සේ පනවලා තියෙනවා. ඒ හින්දා මේ අපිට බෑනේ කියලා කවුරුත් කොහෙන් තේරුම් ගන්න ඕවා කියලා එහෙම මන්ද උත්සාහය දෙන්න එපා. හැම කෙනෙකුටම පුළුවන්. එතකොට අපි කියමු කෙරවල් දෙකක් තියෙනවා මේ කෙරවලේ දුකක් ඇති වෙනකොට එහා කෙරවල සැපයි කියලා දැක්කොත් ඒකට දුවනවා නේද? ඒ කෙරවල දුකයි කියලා දැක්කොත් මෙහා කෙරවලට සැපයි කියලා ඕක තමයි අන්තරේ. මේ කෙරවල දුක එහා කෙරවල දුක කියලා දැක්කොත් දැන් තමයි මැදින් තැනක් ගන්නලා යන්න පුළුවන් කියලාද කියලා හොයන්නේ. නේද? ඒ වගේ ලෝකයේ සැප වේදනාව ඇති වෙනකොට ඒකයි මම කිව්වේ ඉඳගෙන ඉන්නදී ඉරියව්ව දුකක් වෙනකොට ඒ ඉරියව්ව නැති බව සැපක් කියන එක වෙලාවට හිතගන්න එක සැපක් කියලා කියන්නේ මොකද්ද මේ? ඉඳගෙන ඉන්න ඉරියව්වේ ඇති බව දුකක් වෙනකොට ඉඳගෙන ඉන්න ඉරියව්ව නැති බව අපිට සමස් වෙලා. නේද? එතකොට අපිට මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව නැති බව සපක් කියලා කියන්නේ මොකක්ද? අපි දන්නේ ආපෝ තවපැත්තකින් දුක. හිතගෙන තවත් දුකක් මේ සැප හැටියට දැක කියන එක නේද? දැන් බඩගින්න වුණ හොඳට බඩගින්නේ. දැන් බඩගින්න ඇති වුණොත් බඩගින්න දුකක් නේ. දුකක්. දැන් බඩගින්න දුකක් වෙනකොට අපිට තියෙනවා උත්තරයක් මොකද්ද? බඩගින්න නැති බව. කෑම කන්නවයි කියන කාරණේකට උත්තරයක් අපිට ලැබෙන්නේ මේකක් කරන්න ඕනේ කියලා උත්තරයක් අපිට කොහෙන්ද හම්බ වෙන්නේ? නේද? දැන් මම කියන අපිට මේව කිව්වම තේරෙන දෙයක් දැන් ඕ රොදි රොදි හදනකොට ලුණු අඩුද වැඩිද කියලා බලනවා නේද අපිට කරගන්න. හොඳයි දැන් හොත් එකට ලුණු ටිකක් දාලා අතට අරගෙන බලන්න. බලන ලුණු අඩුයි හෝ වැඩියි කියලා. ලුණු හෝ අඩුයි අඩුයි හෝ වැඩියි හෝ කියන්නේ මොකද කියන්නේ හිම්ම? කලින් ලුණු දාලා හරිම ගාන ලුණු මෙන්න මෙහෙමයි කියලා අපේ මනසේ නිම්මක් තියෙනවා. දැන් අතනේ ගලපන්නේ එදා තිබුණු මතකයකට නෙමෙයි. දැන් අපිට තේරෙන්නේ නැති වුණාට ලුණු චුට්ටක් මදි. අර එදා නිම්මට ටිකක් මදි හින්දා තමයි තව ටිකක් දාන්නේ. ආ ටිකක් වැඩි. ඒ වගේ අපි තුල මොන හරි දෙයක් ක්‍රියාත්මක වෙන්නේ නිකම්ම නෙමෙයි. ඒකට දෘශ්‍යමානව හෝ අදෘශ්‍යමානව අපේ හිතින් අල්ලගත්තේ යම් දෘෂ්ටියක් තියෙනවා. එහෙම අදහසක් තියෙනවා. ඒ වගේ බඩගින්න නැති බව අනුමත කරලා තමයි අපි මේක කෑම කනවා කියන කාරණාව කරන්නේ. එතකොට ඔන්න දැන් කෑම කෑමට පස්සේ බඩගිනි දුක නැති වෙනවනේ. දැන් බඩගිනි දුක නැතිවීම ඇති උනේ මොකෙන්ද? හේතු ප්‍රත්‍යයෙන්. බඩගින්න නැති බව ඇති උනේ හේතුව මොකද බඩගින්න නැතිවීමේ හේතුවේ ඵලයක් තමයි බඩගිනි නැති බවේ ඇති බව. ඔබට කියන ධර්මයෙන්ද නාස්ති කියන සත්‍යයේ ඉඳලා ලෝකේ ඇති බවෙන් ඇති වෙන දේකුත් නැති බවෙන් ඇති වෙන දේකුත් කියලා දෙකක් තියෙනවා කියලා මම මතක් කළේ. දැන් අපි කියමුකෝ මේ ආලෝකයේ කියන එක ඇති වෙන්නේ මොකෙන්ද අඳුර නැති බව නිසායි ආලෝකය කියන එක ඇති වෙන්නේ. එතකොට ආලෝකය කියන එක ඇති වෙන්නේ අඳුර නැතිවීමෙන්. අඳුර ඇතිවීමෙන් ආලෝකය ඇති වෙනවද? මේ දෙයක නැතිවීම, තව දෙයක නැතිවීමෙන් තව දෙයක් ඇති වෙනවා කියන ධර්මතාවයක් ලෝක වෙනවා. නේද? එතකොට ඒ වගේ දෙයක් තමයි මෙතන වෙලා තියෙන්නේ බඩගින්න කියන එක නැතිවීමෙන් ඇති වෙලා තියෙන බඩගින්න නැති බව කියන්නේ. මේක ඉතාම සියුම් හිතන්න ඕනේ කරුණ. එතකොට මේක හේතු ප්‍රත්‍යය. දැන් බඩගින්න නැතිවීමෙන් බඩගින්නේ නැති බව ඇති වුණා. ආපහු මේ පැත්තේ බඩගින්න කියන එක ඇති වෙනවා කියලා කියන්නේ. බඩගින්න නැතිවීමේ ධර්මතාවය නැති වෙනව නෙමෙයිද? තේරෙන්නේ නිකන් හිතන්නකො ආපහු බඩගින්න බඩගින්නක් එනවනේ. එනකොට බඩගින්නේ බඩගිනි නැති භවයේ තිබුණු සැපය ආපහු නැති වෙනවනේ. නේද? අමතක කරන්න එපා බඩගිනි නැති බව කියලා තව එකක් නැහැ. නමුත් අපි අපිට එහෙම කෙලෙසියක් තියෙනවා. කෙලෙස් විසින් අනුමුණ කරන බවක් අපිට තියෙනවා. ඒ නිසා ලෝකේ අපි කලකිරෙන්නේ නැත්තේ මේ බඩගින්න ගැන. නිවන් දකින්න තැන දක්වා අපේ මනස වැරෙන්නේ නැත්තේ ඒ නිසා. අපිට ලෝකෙ උත්තර තියෙනවා. ඉඳගෙන ඉන්න ඉරියව් හතර ඉරියව්වම දුකයි කියලා කෙනෙක් දැක්කනම් ඇත්තටම ප්‍රශ්නේ පංච උපාදානස්කන්ධ දුක්ඛ මේ ස්කන්ධ පරිහරණය දුක කියලා දැක්කම මේ ඇති කලකිනේ. මේ සතර සතිපට්ඨාන තියෙන එක ඉරියව්වකින් හරි මුළු ජීවිතේම දුකයි කියන අවබෝධය ලැබෙන ක්‍රමයක්. නමුත් අපිට හැමදාම ඉඳගෙන ඉන්න ඉරියව්ව දුකක් වෙනකොට තැපක් කියලා තව ඉරියව්වක් හම්බ වෙනවා. අපිට මේ දුකෙන් මිදෙන්න නිවන් දකින්න ඕනේ නැහැ. අපිට ලෝකෙ තුල හම්බ වෙනවනේ සම්පූර්ණ. බැරි වෙලා ලෝකෙ තුල මේ දුක නැති කරන්න උත්තර ලෝකෙ තුල නැති වුණොත් තමයි ලෝකෙන් ඈතර ගහන්න කොහොමද වෙන්නේ නේද ඒක මෙහා අපිට අවශ්‍ය කරලා කියන්නේ තියෙන බුදුරජාණන් නෙමෙයි ඉතින් බුදුරජාණන් වහන්සේට ඕනේ මොකක්ද ලෝකෙ කර්ම ලෝක ලෝකෙ පටිච්චිත දුක්ඛ ලෝකෝ පටිච්චිත ලෝකෙ කොහෙද පිළිබඳ තියෙන්නේ දුකමත ලෝකෙ පිළිබඳ තියෙන්නේ මේ ලෝකයේ සබ්බේ සංඛාරය දුක සියලු සංස්කාරය දුකයි. දැන් මෙතෙන් යමතක කරන්න එපා ලෝකෙ තුල සැප කියලා දෙයක් තියෙනවා. නමුත් මේ සැපේ කියන එකද අනිත්‍යයි කියන ධර්මතාවයෙන් යුක්තයි. එහෙනම් මේ සැපේදී යථාර්ථය මොකද්ද? මේ සැප වේදනාව දුකයි. එහෙනම් ඔන්න තේරුම් කරගන්න දුක්ඛේ ඥානං කියනකොට අපිට ඇති වෙන්න ඕනේ මොකක්ද? මෙන්න මේකට දක්වාම දුක කියන එක මේ කෙටියෙන් මම අන්තර්ගතව කිව්වේ උච්චර ගැඹුරට යන්න ඕනේ නමුත් මේ අපේ අවබෝධයේදී අවබෝධය ලැබෙන්න ඕනේ කවදා හරි දවසක දුක කියන එක උපන්නොත් දුකේ ඇති බව දුක දුකේ නැති බව දුක ආයේ එකින්නම් මිදෙන්න පුළුවන් කමක් නැහැ දුක කියන එක උපන්නාට පස්සේ දුකෙන් මිදෙන්න උත්සාහවත් වුණත් නොවුණත් දෙන්නම දුක් විඳිනවා කියන එක කියන්නේ මම අර මතක් කරන්නේ ගිනි ගොඩක් ඇතුළට දෙන්නෙක් යනවා. ගිහිල්ලා එක්කෙනෙක් නොපිච්චින්න ඒ පැත්තට මේ පැත්තට පැනගෙන උත්සාහවත් වෙනවා. දැන් ගින්න ඇතුළේ මේ පැත්තට මේ පැත්තට පැනපැන ඉන්න උත්සාහවත් වෙන කෙනා නොපිච්චිනවා. පිච්චෙනවා. කිසිම උත්සාහයක් නැතුව ඉන්නවා. එයා ගිනි ගොඩ ඇතුළට නම් ගියේ ඒක තුල නොපිච්චින්න උත්සාහවත් වුණත් උත්සාහවත් නොවුණත් දෙන්නම පිච්චෙනවා. මේ ප්‍රශ්නේ ඒ විදිහටම තේරුනොත් හොඳට මතක තියාගන්න. මේ මේ දැන් කමටහන්නේ කියන්නේ වෙන මොකුත් නෙමෙයි. ජීවිතේ හතර ඉරියව්වෙම මෙන්න මේ ප්‍රශ්නයකට නැති වෙලා නේද මේ ඉන්නේ. මේ තරම් පීඩනයක් තියනවා නේද? මේ තරම් දුකක් තුල නේද අපි සැප කියන එකක් හොයන්නේ? මේ තරම් ප්‍රශ්නයක් අපේ ජීවිතයේ යථාර්ථය තුල තියනවා නේද කියන අවබෝධය හැමදේම ලැබෙන්න වෙනවා. මේ අවබෝධය ලැබෙන විදිහට හැමදේම නුවණින් හිතන්න වෙනවා. එතකොට දුක කියන එක අර ගිනිගොඩ ඇතුළට ගිය කෙනා වගේ. ගිනිගොඩ ඇතුළට ගිය කෙනා ගින්නෙන් නොකිච්ච ඉන්න කියලා උත්සාහවත් වෙන කෙනෙක් පිච්චෙනවා උත්සාහවත් නොවන කෙනෙක් පිච්චෙනවා. දුක කියන එක උපන්නට පස්සේ යම් කිසි කෙනෙක් දුකෙන් මිදලා දුක නැතුව ඉන්න කියලා උත්සාහවත් වෙනවා නම් එයා දුක් විඳිනවා. දුක නැතුව ඉන්න කියලා උත්සාහවත් වෙන්නේ නැත්නම් එයාට මම ඔබට කියන්නේ පෙරදෙන දෙයක් ඇතුලේ නොකරලා ඉන්න හු කන්දර වලින් නම් බස් එකක් කරලා ඉගෙන ගන්නවා දැන් ඒක ඇතුලේ අපි ඉන්නේ පුළුවන් ද කරේ නැති ඉන්න පෙරලෙන බෝලයක් ඇතුලේ නොකරලා ඉන්න පුළුවන්ද පෙරලෙන අනිවාර්ය නේද ඒ වගේ දුක කියන එක මම වෙලා නම් මගේ වෙලා නම් මගේ ආත්මය වෙලා නම් අමතක කරන් දෙපා දැන් පෙරලෙන දේ ඇතුලේ ඉන්න නොපෙරලෙන්න බෑ. ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුන්නත් මම කියලා නම් මගේ කියලා නම් මගේ ආත්මය කියලා නම් ඉන්නේ ඒ බඳු කෙනාට ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් ලැබීම පුදුමයක් නොලැබීම පුදුමයක්. පහනකට පයින්කොට පළඟිය පිච්චුනොත් පුදුම වෙන්නේ නොපිච්චුනොත්. නොපිච්චුනොත් නමුත් දැන් අපිට වෙලා තියෙන්නේ මේ දුක ආවෝ මේ පුදුම අක්කෝ අපි හිතුවේවත් නෑ අප්පා කියලා නේද? නමුත් මේ ලෙඩවීම මහලු බව මරණය කියන එක තමන්ගේ ජීවිතයේ කොට නිකන් නෙමෙයි පුදුම ආශාවකින් ප්‍රාර්ථනාවකින් ගන්නයක්. එච්චර දුක ප්‍රාර්ථනා කරන දුක බලාපොරොත්තු වෙන දුක දුකට තණ්හා කරන අපිට දුක නොපෙනෙනොත් තමයි කුදුරේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා සංකත ධාතුව ගැන පෙන්නලා හේතුන්ගෙන් හටගත් හැම දෙයක්ම ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමනස්යන්ගෙන් යුක්තයි මේ හේතුන්ගෙන් හටගත් හැම ධර්මතාවයක්ම ඇති බව සහ නැති බව කියන මේ ධර්මතා දෙකම දුකයි මේ දුක කියන උපන්නාට පස්සේ දුකෙන් මිදෙන්න උත්සාහවත් වුණත් නොවුණත් දෙකම දුකයි කියලා පෙන්වනවා දුක පෙන්නලා පෙන්නවා යම් කිසි කෙනෙක් අද මේ දුක දුක හැටියට නොදැක්කොත් දුක දුක හැටියට නොදැනගත්තොත් නොදැක්කොත් නොදන්නවා නම් එයාට තේරෙන්නේ මේ දුක මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා. මේ මම මගේ මගේ ආත්මය ඔකට කියනවා ප්‍රපංච ධර්ම තණ්හා මාන දික්ක. එහෙම නැතිනම් කෙලෙස් ප්‍රමාද ධර්ම. තණ්හා කියලා කියන්නේ මගේ. ඒ මාන කියලා කියන්නේ මම. දිට්ඨි කියන්නේ මගේ ආත්මය. මගේ මම මගේ ආත්මය කියලා තමයි අපි දකින්නේ. දුක දුක හැටියට නොදන්නකොට දුක්ඛේ අඥානං වුණොත් මොකද වෙන්නේ? දුක්ඛේ අඥානං වෙනකොට ඇති වෙනවා මොකද? දුක්ඛ සමුදය. හොඳට මතක තබා ගන්න. දුක්ඛේ අඥාන වෙනකොට දුක දුකක් හැටියට නොදන්නකොට ඉබේම ඇති වෙනව මොකද්ද? දුක්ඛ සමුදය. දැන් දුක්ඛ සමුදය කියලා තණ්හාව කියලා වෙන මොකුත් දකින්න එපා. මේ ඇහැ මම කියන හැඟීමම දකින්න තණ්හාව කියලා. ඊගාව තේරුම් කරගන්න ඕනේ කරුණ මෙන්න මේක. අපි ගොඩක් දෙනෙක් හිතන්නේ අපිට දුක ඉන්නේ තණ්හාව නිසායි. තණ්හාව නැති වුණොත් දුක නැතුව ඉන්න පුළුවන්. මේක කලම වැරදි. තණ්හාව නිසා දුක එන කෙනෙකුත් තණ්හාව නැති වුණාම දුක නැතුව ඉන්න කෙනෙකුත් අපිට මුලින්ම නිරූපණය වෙනවා. නමුත් අපි දත යුතුයි දුක් වූතන දුක හැටියට නොදැන ඇති කරගන්න කුක්කල භාවයම කෙලෙසේ කියලා. දුක් සමුදය කියන එක අපි කියනවා. තණ්හාව කියනකොට අපිට මේ මම කියන හැඟීමම මේ මේ රූපයත් පටිඝාපෝ තේජෝ වායෝ මේ රූපයත් පටිඝාපෝ තේජෝ වායෝ නමුත් අපිට මේ රූපය මම කියලා හිතෙනවා නම් මගේ කියලා හිතෙනවා නම් මම කියන මේ හැඟීමම දත යුතුයි මොකද්ද තණ්හාව මේ තණ්හාව කියන කාරණාව දුක කියන කාරණාව අවබෝධ වෙන්න වෙන්න ගෙවෙන්න ඕන එකක් මිසක තණ්හාව කියන එක සම්පූර්ණ යමක් දීලෙන්න අතහරින්න පුළුවන් කමක් නෑ. තණ්හාවේ එක්තරා මට්ටමක් අඩු කරගන්න පුළුවන් දාන ආදී පින්කම් කිරීම තුලින්. නමුත් පුද්ගල භාවයෙන් ඔබට කිය කෙලෙසයක් පුද්ගල භාවයක් තුල නැති කරන්න පුළුවන් කමක් නැහැ පුද්ගල භාවයෙන්ම කෙලෙසය නිසා. කියලා නම් කිව්වේ අපේ හිතීමේ පරාජයට පොබ්බට ගිය කෙලෙසයක් මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි කියලා හිතලා නැති කරන්න බෑ කවදාවත්. උදාහරණයක් ඇටියට ගත්තොත් රෑ සම්බලත යනකොට කවුරු හරි කෙනෙක් එකපාරටම පැනනොත් අපි ගැස්සෙන්නේ නැද්ද? විදුලියක් එක්කත් ගැස්සෙන්නේ නැද්ද? ඇයි ගැස්සෙන්නේ? බය. මොකද්ද බය? මගේ ජීවිතේට කරදරයක් වෙන්නේ. එතකොට දැන් මේ ඔන්න මම බය වෙනවා ඈ කියලා හිත හිතාද බය වුනේ.